දැන නවරාත්‍රි 8යි විනාඩි 2යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ ලුච්චියාගම ලිඳවැව ශ්‍රී විමල විසුද්ධාරාමාධිපති ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද දහම් සරසවි කටකාචාර්ය පූජ්‍යපාද ඉලන්දගස්සවි ශීල විසුද්ධි ස්වාමින් වහන්සේ. වස්සාන සමය තුල පවත්වන ධර්මදේශනා මාලාවේ තවත් ධර්මදේශනාවක් අද මාතෘකාව ප්‍රභාස්වර සිතේ විකසිත වීම සෝවාන් ඵලය දක්වා විග්‍රහ කිරීම පබස්සර නිදම් වික්කවේ චිත්තං පංචකෝ ආගන්තුකේහි උපක්ලේශේහි උපක්ඛලිට්තං තං අස්සතවා පුතුජනෝ යතා භූතං නප්පජානාති තස්මාං අස්සතවතෝ පුතුජනස්ස චිත්ත භාවනා නත්ති इति වදාමි කීති ආ සද්ධාවන්ත පින්නතුනේ අපේ ගරුකටයුතු නිවේදකතුමා සිහිපත් කළා වගේ වස්සාන සමය බණ කියන බණ අහන පින් කරන වස්සාන කාලයක්. එසම මේ පින්න තුන සදහැසිතෙන් තමත් ගෞරවයෙන් වටිනා කියන පිනකට සහභාගී වෙලා ඉන්නවා කියන ශ්‍රද්ධා අධ්‍යාසය, පුණ්‍ය අධ්‍යාසය, පින් සිටිවිල්ල පෙරට කොටගෙන බණ ටිකක් අහමු. ප්‍රදාන්ත පින්නතුනේ අපි මාත්‍රකාවයෙන් පැදුවේ අංගුත්තර නිකායේ පබස්තර වර්ගයේ එන පළවෙනි සූත්‍රය අසුතවා සුත්ත අසුතවා සුත්ත කියන්නේ ඇසුවේ නෑ කියන එක මොනවද ඇසුවේ නැත්තේ සත්පුරුෂ ධර්මය ආර්ය ධර්මය නොඇසූ තැනත්තාට කියන අසුතවතාවය. සුරකඳ අනිත් පැත්තට අපි කියවෙනවා අපි උද්දේශ වශයෙන් යත් අපි තබාගත වෙනවා සුතවා සුත්ත. එතනදී පෙන්වන්නේ පබස්තර මිදම් භික්කවේ චිත්තං සංචකෝ ආගන්තුකේහි උපක්ලේශේහි විප්පමුත්තම් අන්න එයා තමයි හඳුන්වන්නේ තං සුතවා ආර්ය ශාවකෝ යථා භූතං පජානාති තස්මා සුතවතෝ ආර්ය ශාවකස්ස චිත්ත භාවනා අත්ථීති වදාමීති අපි පද පිළිවෙලේ අදහස ටිකක් බලමු පළවෙනි සූත්‍රය අසුතවා සුත්ත මහණෙනි මේ භවාංග සිත ප්‍රභාස්වරය පබස්වර මිදම් වික්කවේ චිත්තං මේ ප්‍රභාස්වර සිත පිරිසුදුය එහෙම එසේ වුවත් එද වනායි ආගන්තුක ජවංශනේහි ජවංශනේ කියන්නේ චිත්ත වීදි හටගෙන নানা අරමුණු වලට බැසගන්න අවස්ථාව සිටේ අන්න ඒ වෙලාවේ උපදන රාග ආදී උපේ උපක්ලේශයන්ගෙන් කිලිටි වෙනවා. ඒ කිලිටි වෙන්නේ කිලිටි භාවයටපත් වෙන්නේ අපසුදු භාවයටපත් වෙන්නේ ධර්මයේ නොඅස්සන සත රහිත පෘථුජනතේ මේ තමයි තත්ත්වයටපත් වෙන්නේ. එයා තත්තු පරිද්දෙන් නොදනී. මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන පුතුජනෝ යථා භූතං අප්පජානාති එයා දැන ගණන්නේ නැහැ කියනවා. යථා භූතං අප්පජානාති. කුමක් පිළිබඳ ස්කන්ධ පංචකය පිළිබඳව. අපි ඉඳලා මෙහෙට ඉදිරියට විස්තර කරනවා. එයා හඳුන්වනවා තස්සා අසුතවතු අසුතවත් කෙනෙක්. අසුතව පුතුජනස්ස. පුතුජනස්ස කියන වචනේ හොඳට තේරෙනවා. මේ සසර දික් කරගන්න කෙනා. තමයි පුතුජනයා කියන්නේ. සසර කෙටි ගන්න ආර්ය මාර්ගයට පිළිපන් කෙනාට තමයි ආර්ය ශා วกෝ කියලා කියන්නේ. එතකොට එයාට මේ අසුතවත් පුසිජන භාවය ඇත්තාට චිත්ත භාවනාවක් නැත්තිති වදාවිති. චිත්ත භාවනාව කියලා කියන්නේ මෙතන සමත විදර්ශනා භාවනාව. එතකොට චිත්ත සමත විදර්ශනා භාවනාවක් නැහැ කාටද? පුතුජණයට. පුතුජණයා වෙන්නේ කොහොමද? ආර්ය ධර්මයේ නොයසන අසුතවතා. අසුතවතාගේ தත්ත්වය මොකක්ද? මේ ස්කන්ධ පංචකේ යථාභූත తත්වේ හෙලි කරගන්න බලන්නේ නැහැ. ඒකත් එසේ නොබලන තාක්කල් අර උපතින් ලැබුණු ප්‍රබස්තරසිත ප්‍රබස්තරසිත අනුසයන්ගෙන් කිලිටි භාවයටපත් නොවූ සිත. එතතුනි ආගන්තුකේ උපක්ලේශයන්ගෙන් උපුත්ලිටම් ආගන්තුකේ බාහිර ලෝකයෙන් බැහැරින් ඇස කන දිව නාසය හරහා රූප ශබ්ද ගන්ධ රස ඒ විදිහේ අරමුණෙන් කිලුක භාවයට පත්වීමක් වෙනවා. එතන තමයි ආගන්තුකෙහි උපක්ලේශෙහි උපක්ලිස්තයන් කියලා කියන්නේ ආගන්තුකෙන් පැමිණෙන රාගාදී දෝසාදී අරමුණු වලින් මේ ප්‍රබාස්තර වූ හිත ඉල්දුනවා කියන එක තමයි අපි වෙලෙ පින්නේ පළවෙනි සූත්‍රය. ඊළඟ සූත්‍රයක් අපිට එළියට ගන්න වෙනවා සුතවා සූත්‍රය. ඒ අනිත් පැත්ත එතකොට පොදු කාරණා පොදු මට්ටමක් තමයි මුල් කොටස. පබස්තර විදම් වික්කවේ චිත්තං සංචකෝ ආගන්තුකේ උපක්ලේශේහි සුතවතාටත් අසුතවතාටත් රුද්ධජනයටත් ආරි ශ්‍රාවකයාගේ සිතේ తත්වය පබස්තර විදම් වික්කවේ චිත්තං සංචකෝ ආගන්තුකේහි මෙතන වෙනස ආගන්තුකේ උපක්ලේශේ විප්පමුත්තම් මිදුණු කෙනා බිහි වෙනවා. කොහොම කෙනෙකුටද? සුත්තවා අනාර්ය ධර්මය අහන, සත්පුරුෂ ධර්මය අහන මේ පිටතුනාට. මේ පිටතුන්ගේ தත්ත්වය තුන. සුතවා ආර්ය ශාවක යථා භූතම් පජානාති. අන්න එයා යථා භූතව දැනගන්නවා. මොකද්ද දැනගන්නේ? ස්කන්ධ පංචකය. එයා එයා හඳුන්වන්නේ සුතවතෝ ආර්ය ශාවකා. එයාට චිත්ත භාවනාවක් ඇතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අතන චිත්ත භාවනාවක් නැහැ. මෙහි චිත්ත භාවනාවක් මේ අරි ශ්‍රාවකයාට තියෙනවා. චිත්ත භාවනාව කියලා කියන්නේ සමත විදර්ශනා භාවනාව. සමත විදර්ශනා භාවනාවෙන්මයි සසර දුකින් එතර වෙන්නේ. අපි එතෙන්ට ටිකක් පාදාගමු බලමු. ඉතින් මේ කාරණා ටික පැහැදිලි වෙන්න වටිනා කියන සූත්‍රයක් තමයි අපිට හෙලි කරගන්න වෙනවා මජ්ක්‍ධිම නිකායේ සමන මණ්ඩිකා සූත්‍රයක් මෙතෙන්ටම ගමු. දැන් උතන පැහැදිලි ටිකක් ඔබ අප හැම දිනාගේම අර උඩුකුරුව සයනය කර එම නැත්තම් උපතෙන් අපේ සිත ප්‍රභාස්වර බවක් කියනවා. ඒ ප්‍රභාස්වර බව ලෝකෙට එකතු වෙනකොට අනුසගති පවතින මනසකින්මයි විඥාණයකින්මයි ප්‍රමාණික විඥාණයකින් රූප ශබ්ද ධර්ම හඹා සිතකින්මයි අපේ චුතසිත චුතිසිත පහව ගියේ මව්ගබක් කෑදර සිතින් ඒ රූප කෑල්ල අල්ලාගත්තේ එතනයි ඔබ අප වැඩුණේ ඒ සත්‍යගතිය තමයි අපේ తত্ত্বය ඒ භවාංග සිත පිරිසුදු වී උපතෙන් පස්සේ අර අනුසගති සමග ලෝකයට එකතු වෙලා මවගේ ජීවුර දීලා අනුකරණයෙන් ලෝකයට එකතු වෙච්ච තැන අන්න ආගන්තුක ක්ලේශයන්ගේ එකතු වීම කියලා මේ සූත්‍රයෙන් පෙන්වන්නේ. මේක තේරුම් ගන්න තමයි මේ தත්ත්වය ටිකක් විග්‍රහ කරගන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ ඔය සමන මණ්ඩිකා සූත්‍රයේ ටිකක් විමසමු අපි. එතකොට අපිට මේ தත්ත්වය හොඳට තවත් පැහැදිලි වෙනවා. මේ භවංග සිත පෙන්වූ තැන එන්නේ මේ සමන මණ්ඩිකා සූත්‍රය පංච පංචාංගික වර්ජේෂ්ඨයෙක් කියන වඩු දෙතු කෙනෙක් ජේෂ්ඨයෙක් ප්‍රධානීක් මුණ ගැහෙනවා මේ සමණ මණ්ඩිකා පුත්ත උග්ගබහන පරිබ්‍රාජකයා. එයා පරිබ්‍රාජකයෙක් ශ්‍රමණ වේස දරාගෙන ඉන්න පරිබ්‍රාජකයෙක්. එවකට පිටිය කොට්ටාස සමාවිය පරිබ්‍රාජකයෙක් හිටියා. ශ්‍රමණයෝ හිටියා. නිගන්ඨයෝ ඒ විදිහට හිටියා. මේ ධර්මයේ පිළිකර ගන්නවා කියන තැන හිටපුවා හිටියා. එයා හම්බෙච්ච වෙලාවේ එයා පෙන්නනවා මේ වටු වටු ජේෂ්ඨයාට සතර කරුණකින් සමන්නාගත පුරුෂ පුජ්‍යලයා සම්පූර්ණ කුසල් ඇති. ඔන්න වචනයක් ආවා සම්පූර්ණ කුසල් ඇති. මතක තියාගන්න ඕනේ අපේ පින්නතුන්. කොහොමද මේ පරිබ්‍රාජකයා පෙන්වන්නේ මේ වටු ජේෂ්ඨයාට? සම්පූර්ණ කුසල් නැති උතුම් කුසල් නැති උත්තම සත්‍යයකපත් වාදයෙන් නොසෙල්වෙන තනත්තා ශ්‍රමණේ කියලා කියනවා කියලා කිව්වා ඒ ඒ සත්‍යයටපත් වෙන්න කොහොමද සම්පූර්ණ කුසල් නැති උතුම් කුසල් නැති උත්තම ප්‍රාප්තියටපත් උත්තම තත්ත්වයටපත් ඉස්සර ගමනේ මේ හැම පිළිවෙඩ පිළිවෙලකින්ම එදත් හෙව්වේ උතුම් தත්යකටපත් වෙන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණාවෝදේ නැති තාක්කල් හිතාන්තටපත් නොවුනත් ඔය ධානා මට්ටම් වල එක එක තලවල සෑයීමකටපත් වෙච්චයි ඒ ඒත් එක තමයි මේ අපේ දේශනාවත් අද යොමු කරලා ඒ ඉක්මවන තැනකට අපේ ධර්මයේ වැඩිම බවයි අපි පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ අද. ඒතර අතන අතර මතක තියාගන්න ඕනේ සම්පූර්ණ කුසල් ඇති. උතුම් කුසල් ඇති. උත්තර තත්ත්වයකපත් වාදයෙන් නොසැල් වෙන. නොසැල් වෙන. වාදයෙන් නොසැල් වෙන කියලා කියන්නේ අසලෝදාමින් කම්පා නොවන තත්ත්වය. ඒ තත්ත්වයටපත් වෙන්න සතර කරුණක් මේ පරිබ්‍රාජකයා දෙන්නව පින්නතුනි. සතර කරුණක් දෙන්නනවා. ඔන්න මෙලොව කයින් පවු නොකරන ලාමක වචන නොකියන ලාමක සංකල්පනා ප්‍රකල්පනා නොකරන නොවන ලාමක ආජීවයෙන් වැළකුණු කෙනා. එන වැරදි ජීවනෝපායන්ගෙන් දිවි පැවැත්මක් නැති. මේ මේ පුජ්‍යලයාට අර කියපු කරුණු හතර පිළිතනවා. කොහමද? සම්පූර්ණ කුසල් ඇති උතුම් කුසල් ඇති උත්තම තත්වයට පත්වාදී නොසැල් වෙන තත්වයේ පුජ්‍යලයා බිහි වෙනවා ශ්‍රමණයා බිහි වෙනවා කයෙන් පවු නොකරන පයෙන් පයෙන් වැළකුණු ලාමක වචනයෙන් වැළකුණු ලාමක වචනය කීවේ හිස් වචන සම්මප්පරලාප කියලා දුසුනා වාසයේදී. ලාමක වචන නොකියන ලාමක සංකල්පන කාම විතර්ක රාගාදී සංකල්ප විහිංසා සංකල්ප වලට කියනවා ලාමක සංකල්පනා කියලා. එතකොට ලාමක සංකල්පනා කරන්නේ නැහැ ඊළඟ ලාමක ආජීවය වැරදි විදිහේ ජීවිත පරිහරණයක් නැහැ. අර ඒ කරුණු හතරෙන් මිදුණු කෙනයි ශ්‍රමණයා කියලා පින්වේ එතන. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟින් අහනවා මේ බඩු ජේෂ්ඨයා එතනින් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණලා වන්දනා කරගෙන අන්න අර සිදු උපුවත අසු උපුවත බුදුරජාණන් වහන්සේ ධර්ම සිටියා. අනේ ඒ වෙලාවේදී අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ කරුණු ටික මෙතෙන්දී වැදගත් කරුණක් තමයි පෙන්වන්නේ උග්ගාමාන වචනයට කීමට අනුව අර පරිබ්‍රාජ කීමට අනුව දැන් උත්තාන ශෙය්‍යක උඩුකුරුව සයනය කරන දරුවාට සිත මේ පින්නතුන් දැන් යොමු කරන්න. උඩුකුරුව සයනය කරන තොටිල්ලේ එහෙම නැත්නම් මව් කුලේ සිටින උඩුකුරුව වාසය කරන. තව පෙරලෙන පට්ටමක් නෙමෙයි. පෙරලනවා කියන්නේ මුලින් දානවා බිම පෙරලෙනවා අපේ ජීවිතේට සම්බන්ධ කරන අත්දැකීම් වලින් මෙතන බලන්න එතකොට එයාගේ කීමට අනුව කාය කියනතර උග්ගාමානගේ වචනයට අනුව නම් උත්තාන සීයක උඩුකුරෝ සයනය කරන බාල කුමුරුද්ද පිරිමුන් පිරිපුන් කුසල් දිනවා උතුම් කුසල් දිනවා උත්තර තත්වයටපත් එයක් වාදයෙන් සෙලෙන්නේ නැහැ වාදයෙන් කියන්නේ යට විවාදයක් ලෝකෙත් එක්ක නෑ කාටද මේ උඩුකුරුව සයනය කරන ලදරු කුමරුගේ தත්වයයි අර ශ්‍රමණ වේශයෙන් ඉඳගෙන ඒ කරුණු හතරටපත් වීම අතර කිසි වෙනසක් පෙන්වන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ උඩුකුරුව සයනය කරන ලදරුවා කයින් පව්කම් නොකරයි. ඒක ඔබට පැහැදිලි. කයින් පව්කම් කරන්නේ නැහැ. අතපය දිග ඇරීමක් අර අපි කියන්නේ තේරෙන ගෙල් වචනෙක දහිලි බිගිලි ගන්නවා කියලා. ඒ විදිහේ මුව විවර කරන එක මම දකින්නකොට තොල් පෙරලා සිනාතෙන් උත්සාහ කරන එක ඔය වගේ කරුණ ටිකක් තමයි එයා කයින් කරන්නේ. ඒ වගේම එයාට මිත්‍යා සංකප්පක් බොරුව වචනය මිත්‍යා සම්‍යක් වචන ભેදයක් නැහැ. මේක බොරුවය මේක ඇත්තයි කියලා මේ ශෛලී කරන දරුවාගේ වචන භාවිතයක් තියනවද? නැහැ. අර විදිහට තොල් පෙරලීමක් සිනාවකට උත්සාහ කිරීමක් හැඳීමක් පමණයි. එතකොට මිත්‍යා සම්ම මිත්‍යා සහ සම්‍යක්. උතන කියන්නේ මිත්‍යා කියන්නේ වැරදි සම්‍යක් කියන්නේ යහපත් කියන තේරුමට ගන්න ඕන. වැරදි හෝ යහපත හෝ තෝ අදාළ වචන පාවිච්චිකුත් නෑ මේ දරුවාගේ. කල්පනාවකුත් නෑ එහෙම. ලාජි ලාමක ආජීවයක් කොයින්ද? මේ දරුවා හොරකම් කරන්න යනවද? අරා බෙදා ගන්න යනවද? වංචාවෙන් ජීවත් වෙනවද? සම්මාදමේ යනවද? නැහැ. එයා මවගේ කිරි උගුරෙන් යැපෙනවා. දැන් ඔතන ඔය කියපු වචන හතර කයින් පවුකම් නොකරයි කවුද උඩුකුරුව සයනය කරන දරුවා? ලාමක වචන නැහැ, ලාමක සංකල්පනා නැහැ, ලාමක ආජීවයක් නැහැ. මෙන්න මේ අනුව අර බාල කුමුරුගේ සිතේ ප්‍රභාස්වර බවක් තියෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එතකොට දෙවෙනි අවස්ථාව මේකේ තව ටිකක් දරුවා ඉදිරියට එනකොට වැඩෙනකොට ඔය අනුකරණය කියන්නේ ක්ලේශ ගති පෙර සසර ගෙනා දීගරත්තන් ඉඳන් චිත්තං සංකලිත්තං රාගේනවා දෝෂේනවා මෝහේනවා ඒ ගෙනා ගති ශේෂ කොට මෙතන පෙන්නනවා ditthi anusaya මොකද්ද වචනය? ditthi අනුශයෙන් මම වෙමි කියන සංකල්පය ඇති වෙනවා ක්‍රමයෙන් වැඩෙනකොට. ලෝකෙට එකතු වෙනකොට, බහ තෝරනකොට. මවගේ අනුකරණය මේ පුතාගේ ඇහැ, මේ පුතාගේ කන, මේ පුතාගේ බඩ කියලා පෙන්නනවා. ඒ පෙන්නත් එම මේ දරුවා මගේ කන, මගේ ඇහැ, මගේ කියන අර සංකල්පේ නැත්තම් අදහසට හිටිනවා. මුලින් මුලින් වර්ධිනවා. ඇහැ පෙන්නකොට පෙන්නේ කන. එතකොට මේක නිවැරදි කරුවේ කවුද මම? මම අනුකරණයෙන් දුන්නා මේ පුතාට හැකන බඩ. මේ විදියට. මේ පුතාගේ ඇඳුම, මේ පුතාගේ සෙල්ලම් බඩු. දැන් මේ මම සහ මගේ දේවල් හඳුන්වා දුන්නේ මම. ඒක අනුකරණයෙන් මේ දරුවා ගත්තා. ඒ අනුකරණයෙන් ගත්තනයි අනුසගතියයි. එකතුව කියන්නේ ditthi අනුසය. මම වෙමි කියන ගතියත් එක්ක එකතු වෙලා දැන් ජීවිතේට එකතු වෙනවා. දෙවෙනි අවස්ථාවට එමු බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නීවරණ කෙලෙස ප්‍රධානක විස්කම්බන වශයෙන් යටපත් කරලා චිත්ත සමාධියකින් ධ්‍යානලාභියා toy තත්ත්වයටපත් වෙනවා ධ්‍යානලාභියා කියන එක විස්තර කරන්න ඕනේද ධ්‍යානලාභියා කියන්නේ කවුද විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා ප්‍රථම ධානාංග උපයා ගන්නවා භාවනාවකින් සමත භාවනාවකින් ඉතින් මම විස්තර කරන්නේ මගේ දේශනාව ඉදිරියට කරන්නට ඉඩ අවකාශ අවශ්‍ය නිසා මම හිතනවා මේ පින්නතුන් බණ දහම් දන්න ධර්මාභෝධයක් ඇති පින්නතුන් හැටියට මේ ශ්‍රවණය කරන්න ඕනේ. ඒක ධානලාභියාද බුදුන් වහන්සේ පෙන්වනවා සිටිනවා පිරිපුන් කුසල් නැති උතුම් කුසල් නැති උතුම් තත්ත්වයටපත් නොවූ එමත්නම් වාදයෙන් නොසෙල් වෙන්න ශ්‍රමණයයි පනවමි කියලා. එතන ඉතාම වැදගත්. පිරිපුන් කුසල් නැහැ. කාටද? ඥානලාභියාට. පූර්ණත්වයටපත් උන්නේ නැහැ කුසලයේ. කුසලයේ ඔත් කිව්වේ උතන සමථ විදර්ශනා ඥානය. යථා භූතං පජානාති තත්ත්වයටපත් උනේ නැහැ ස්කන්ධ පංචකය. කවුද ධානලාභියා? ඒ නිසා ධානලාභියාත් උතුම් කුසල නැහැ. ඒ පිළිපුන් සම්පූර්ණක පරිපූර්ණත්වයට කුසලයේ සම්පූර්ණු නැහැ. කුසලස් උපසම්පදාටපත් උනේ නැහැ. කවුද? ධානලාභියා. එතකොට උතුම් කුසල් නැති පිළිපුන් කුසල් නැති උත්තම තත්වයටපත් වූ උත්තම ඵල ප්‍රාප්තිය තමයි නිර්වාණ තත්වය. නිවන. ඒක අපේ අවස්ථාව තමයි සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් පිළිවෙල. ඒතර ඒ ඒ තත්ත්වයටපත් වෙන්නේ නැහැ. නමුත් ධ්‍යානලාභිය වාදයෙන් නොසෙල් වෙන ශ්‍රමණයයි මම පණුවමි. ඔතන ඔතන බලන්න ධ්‍යාන මට්ටම ඇති තාක් ධ්‍යාන තත්ත්වයේ හදවාගෙන ඉන්න තාක්කල් අටලෝ දහමින් කම්පාවක් නැහැ ලෝකයට එකතු වෙන්නේ නැහැ. එතකොට උඩුකුරු එනේ කරන ළමයාට ඉදිරි මට්ටමකට එනවා ධ්‍යාන ලාභියා. නමුත් එයාද උත්තම ප්‍රාප්තිය නොවේ කියලා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දවස් දෙක අවස්ථා දෙක එකක් උඩුකුරුව සායනය කරන දරුවගේ தත්ත්වය දෙවෙනි අවස්ථාව ධ්‍යානලාභියාගේ අවස්ථාව. නරක නෑ හොඳයි. ධ්‍යාන තලයේ ගිහිත හිත පිහිටුවාගෙන ගිහින් ගියොත් බ්‍රහ්ම ලෝකයෙන් බ්‍රහ්ම පාවර සත්‍යයෙන් උඩට උඩට හිත පිහිටනවා. නමුත් තරමනිෂ්ඨාව එය නෙවෙයි. ඒක අපි පින්නදුන පැහැදිලිනේ. එහෙනම් අපේ බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්නනවා සෝවාන් මාර්ග ඥානයේකින් නාම රූපේ පංචස්කන්ධේ මේ යථා භූතම් පජානාති தත්ත්වය. අපි මාත්‍රිකා භාෂේ අපිට හෙළි වුණා තැනක් මේ උපක්ලේශයෙන් කිලුට වෙන සිත අසුතවතාගේ බව එතකොට එයා යථා භූතං නප්පයානාති අජානාති පැත්ත නෙමෙයි දැනගැනීම නෙමෙයි විමසීමකට ලක්කලා නෙමෙයි ස්කන්ධ පංචකය යථා භූතව දැක්කේ නෑ එයා අන්ධකාරේන ඕනද්දා ස්කන්ධ පංචකයක් ලැබුණා සත්ව ගතියක් ලැබුණා හොඳයි හැදිව කනනාසය හොඳයි සතර අපාගතත් නෙමෙයි මනුස්ස තැනට එන්න. නමුත් නුවණක් හදාගත්තේ ස්කන්ධ පංචකයේ මේ ස්කන්ධයන් හැටියට තෝරා ගන්නට. එයාගේ අදහස මම ජීවත් වෙනවා. මට ජීවිතයක් ලැබෙනවා. මම අසකන දිවනාසය පරිහරණය කරනවා. මම කියන දෘෂ්ටියකින්ම ඒ ජීවිතය ගත කරනවා. පොඩු ගත තමයි පුදුජනයාගේ තත්ත්වය. එයා තමයි බණ ටිකක් අහලා අන්ධ භූත පුදුජන භාවයෙන් මිදලා කල්යාණ පුදුජන භාවයට පත් වෙලා මෙන්න මේ අපේ මේ පින්නතුන් වාගේ සසර දුකක් තියෙනවා අපිට නිවන් මඟකුත් තියෙනවා උතුම් ශ්‍රී සද්ධර්මයක් අපිට ලැබිලා තියෙනවා අපි බණ ටිකක් අහගෙන තෝරාගෙන මේ ස්කන්ධ පංචකයේ ගත් ස්වභාවය කොහොමද කියලා විමසලා මේ ස්කන්ධ පංචකයේද මේ උපාදාන වෙවි අවිද්‍යාව තෘෂ්ණා සිතකින් උපාදාන සිතකින් මේ කෑදරකම කියන්නේ අල්ලාගත් තැන අර ත්‍ුති විඥාන මොහොත අපි දස්සුනේ නෑ පෙර භවයේ අපේ සිත නාම රූපයට බැඳුණු තැනින්ම පහව ගියා ඒ නිසා මෞකේ සම්බන්ධයෙන් හටගත් කලල රූපේට ඒ මස් කෑල්ලට ඇහැකට නොපෙනෙන එතෙන්ට අපි තණ්හා කළා උපාදාන සිතකින් ඒ දැහැගත්තා එතනයි මව් ගැන නාම රූපය මව් ගැබ නාම රූපය එතකින් වෙන ආශ්‍රයෙන් ආහාරය ලැබුණා එහි වාසය කරලා අපි මෙලොවේ ලිය දැක්කා. ඒක සාමාන්‍ය සිදුවීම මේ පින්නතුන්ට එතනට පැහැදිලි. දැන් එතනින් මෙහාට එතකොට අර යථා භූතම් පජානාති తත්වය ඒක රහත් මාර්ග ඥාණයෙන් මිහිලි වෙන තැන වෙනකොට යථා භූතම් විනිත්ව අනුපාදා නිරෝධෝ හෝති. යථා භූතම් විනිත්ව දැනගෙනම පරිඥාතං తත්වය පිරිසිඳ දැනගත්තා දැනගත්තාමයි తত্ত্বය සාතන් වහන්සේගේ తত্ত্বය සෝවාන් මට්ටමට පරිඤ්ඤයයන් අර පුදුජනයාගේ මට්ටම මේ ස්කන්ධ පංචකේ අපරිඤ්ඤාතං කිසිම අවබෝධයක් ස්කන්ධ පංචක කතාවක් නෑ මම කියන මම අහවලා මගේ වටකොට මෙහෙම මගේ ධනෙ මෙහෙම මගේ දේවි වාය දරුමල්ලෝ කේදර වතු පිටි මෙහෙමයි සත්ව ගතියෙන්ම ජීවිතයක් යන තැන එතකොට එතනම තමයි පෙන්වන්නේ සීක පුජ්‍යලයා සෝවාන් සකු르දාගාම අනාගාමී සීක හික්මෙන්ට තව තියෙනවා. ඉවර නැහැ. අර කතා භූතම් පජානාති தත්ත්වය තව ඉදිරියට ගෙනියන්න තියෙනවා. කොහොමද අනුසගති වලින්ම දුරු වෙන විදිහට. සත්‍යය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඒ සංයෝජන තුනෙනුත් හිත ගැලවි යන තැනට දියුණු කර ගැනීම. ඒ සෝවාන් මට්ටමේ ඉන් එහාට කාමරාග පිටික තුනී වෙනවත්තායේ සකු르දාගාමී අනාගාමි කාමරාග පටිග ශේෂයක්වත් අනුසගති පටිගානුසේ මහානාම පටිගානුසේ රාගානුසේ දුර වෙන තැන අනාගාමි උත්තමයාගේ රහතුතුමාණන් වහන්සේගේ රූපර රූපරාග රූපරාග මාන උද්දච්ච අවිද්‍යා ඒරොත් මේ සංයෝජන යන ඔය කියුනේ දැන් අපි තවත් බලමු අපිට තේරෙන තරමට මේ ලදරුවාගේ උඩු කුරුව එතන අපි කතා කළා ටිකක් මේ පිළිතුර අපි එතන පහු කරලා ආපු නිසා නැවත අපි පෙරලා බලමු ටිකක්. ආපෝ හැරිලා. දැන් මෙතන මේ ක්‍රියාත්මක වෙන්නේ පින්නතුනේ අනුශය. ඒ වචනේ හොඳට පැහැදිලි වෙන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. සප්ත අනුශය. දිට්ඨි අනුශය, රාගානු, රාගානුශය, මානානුශය, පටිඝානුශය, විචිකිච්ඡානුශය, අවිජ්ජානුශය. ওই විදිහට සප්ත අනුශයන්. අනු පිළිවෙලට කිව්වා නෙමෙයි. සෝවාන් උතුමගේ බිහිවීමට දිට්ඨි අනුශය මුල් කොට මෙන්න මේ ළමා කාලේ ලදරු කාලේ අංශගතියෙන් මම වෙමි කියන තැනටපත් වෙන තැන අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒතර අනුසේක මේ වචන ටික කියතිය මතක තියාගන්න අනුශය ඊළඟ අනුස ගතිය. උඩ තමයි මේ ඔක්කොම අපේ පැවැත්ම. අනුස ගතිය ඉන්නේ. රාගාංශයට අනුව තමයි දැන් දිවට ලැබුණා මවගේ කිරියුගුර දිවේ රස ධාතුවේ රස ධාතුව හඳුනාගත්ත දිවහරහා දැන් වෙන ඒ කිරි රසයේ දිහිරි රසයෙන් අමතර දෙයක් තොල ගෑවෙනකොට දිවට උරනකොට මූව පැත්තකට ගන්න කුඩි දරුවා. ඒක ගන්නව නැද්ද? ගන්නවා. එතකොට රාගාංශයෙන් කිරි ටික රසයි කියන රාගයක් ඇල්මක් ඒ එතෙන්ට ඇවිල්ලා තිබ්බේ වෙනකොට. මේ තව දුව පැනලා ඉන්නවත් වෙන උඩුකුරුව. ඉන්න තැන. එතකොට මේ අනුශයත් අනුකරණයත් ක්‍රියාකාරී වෙනකොට ඇති වෙන ගතිය තමයි අපි ඒක පෙන්නනවා මම කියන තැන මම වෙමි කියන අනුශයක් එතකොට ඒක. තවකට ඉක්තු වෙනවා අර විචිකිච්ඡාංශේ රාගාංශේ පටිඝාංශේ මාන අවිජ්ජාශ්‍රයෙන් ගෙන් හිත වෙලා ගන්නවා. මම මේ කෙටියෙන් ඉක්මනට විලියට එන හැටි පිළිබඳ තරුණ වයසට ඒ අපේ ජීවිතයකට එකතු වෙන තැන. ඒ එකතු වෙනකොට හිතාව වෙලා ගන්නවා. තව පංචේ නීවරණ කාමච්ඡන්ද ආදී එකතු වෙනවා. ඊළඟට ඔය අපිට තවතාවක් මෙතන මේ සත්ව ගතිය සාහුරු වෙන නම් වචන කීපයක් දේශනාවකින් පෙන්නනවා. රාග සංයුත්තේ රාග භික්ෂුවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. රාග භික්ෂුව විමසා සිටනවා මේ සත්වය සත්වය කියන්නේ මොකද ස්වාමීන් වහන්සේ කියලා. දැන් ඔබත් මා සත්ව නිසා මෙතන අපි තෝරාගත යුතුයි. මේ සත්ව කියන්නේ මොකද? මොකද්ද? රූපේ කෝරාද? රූපය. අපිට රූපය කියවම තේරෙන්නේ නැහැ බම්බයක් පමණ. ඔය ශරීර පින්ඩය ඕක තමයි අසකන දිවනාසයේ පිහිටි තැන. ඒ වගේම කඩලා විදලා බලනකොට කෙස්ලොම් නියදත් ටික කුණුක කොට්ටනියක් බව. ඒකට ඇහැකන සම්බන්ධයි අර ගෙනම් ගති ටික මෙතන අලුත් වෙනවා. මේ භවයේදී උපතින් පස්සේ මොකද වෙන්නේ? ගෙනම් ගති ටික මොන ගතිද? අනුස ගති. අනුස ගති. අනුස ගති මොනවද? දික්කානුසය, රාගානුසය, භවරාගානුසය, මානානුසය, පටිඝානුසය, විචිකිච්ඡානුසය, අවිජ්ජානුසය, හෝමානුසය ටික. ඒවට එකතු වෙනවා තමයි කාමාසෝ, භවසෝ, අවිජ්ජාසෝ, දිච්ඡාසෝ. ඊළඟට තව ඕග, යෝග, චත්තාරෝ ඕගා, චත්තාරෝ යෝගා, චත්තාරෝ ගන්තා, චත්තාරෝ ආහාර ඔය විදිහට සතර සතර ධර්මයන්ගෙන මග එකතු වෙන කෙලෙසට ටිකක් එකතු වෙනවා. මම මුලින් මතක් කළා දීඝරත්තන් ඉඳන් චිත්තම්. මේ සිත දීර්ඝ කාලයක් පහගෙන් ද්වේෂයෙන් මෝහයෙන් වැඩි වැඩි එන හැටි සම්මර්ථනය කරන්න හිතන්නේ. ඔන්න ওই ওই මට්ටම එතකොට අපි තෝරා ගන්න ඕන වර්තමාන සත්‍ය අදෝබ මම මේ සප්ත අනුශය මම පෙන්නන විදිහට සතර ආසව සතර ඕග සතර යෝග විවිධ ගමන ඒතර අද මේ වර්තමාන සත්‍ය වර්තමාන ස්නේ අපි තෝරා ගන්න ඕනේ මේ වගේ නේද අපේ සිත මේ රාග දේශ මොහ වලට සක්‍රිය විලා ක්‍රියාකාරීත්වයකටපත් වෙලා චිත්තයිසිකයන්ගෙන් සිටිවිලි හතර ගන්න තැන මේ නාම රූපේ බාහිර ලෝකේ අසකන දිවනාහයට ගැටෙන පස්ස වෙන රූප ශබ්ද ගන්ධාදී රස අවස්ථාවේදී පස්සපච්චය වේදනා වේදනාවට තමයි තණ්හා කරලා විඳින්නා නිර්මාණය වෙන්නේ කියන තැන ටිකක් මෙනෙහි කරන්න. ඒතකොට එතනින් එතනින් මිදෙන්න තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ටික. එතනින් පිරිසුදු වීම දර කෙලේශයන්ගේ පිසුද්ධිභාවයට තමා සත්‍ය විසුද්ධීන් අතන සත්‍ය අනුශයන්ගෙන් බැඳීම පෙන්වනවා මතු වේ නැහැටි. ගතියට එකතු වෙන හැටි. අද ධර්මයක් අහලා සුතවාරිය ශාවකේ බවටපත් වෙලා අන්න එයා විමසන කෙනා සමත විදර්ශනා කරන කෙනා අන්න සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම විමසනවා එතකොට මේ පිටු සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම මේවා අනුපිළිවෙල මට කියන්න වෙලාව නෙමෙයි වගේ මේ දේශනා ධර්මයක් අහලා මගට පිළිපන් යමක් විදර්ශනාවෙන් නැත්තම් යථාභූත ඥානයකින් මේ දුකෙන් දුක මිදෙන්න ඕනේ කියන නුවණක් හදාගන්න බණ ටිකක් අහන්න ඕනේ අපි ටිකක් උත්සාහවන්ත වෙලා අපේ පින්වතු. එහෙනම් මොන ওই தත්ත්වය තමයි අර බුදුරජාන් වහන්සේ වඩිරි කුමාරට ඒ විදිහට පෙන්නවා ලබුරු වගේ தත්ත්වය ධ්‍යානලාභයේ தත්ත්වය. එතකොට මේ කෙලස් තවන වීර්යයෙන් යුක්තව මෙන්න බුදුරජාන් වහන්සේ දැන් දේශනා කරන්නේ සම්‍යක් ප්‍රඥාවෙන් යෝනිෂෝ මනසිකාරයෙන් යෙදී සම්මා දිට්ඨියෙන් මේ ප්‍රභාස්කර භාවය නැවත කිරුණු වෙනවා. ආගන්තුක ක්ලේශයන්ට ඉඩක් නැති තැන අතුල් වෙන්න ඔය හිතට බාහිරින් බැහැරින් ක්ලේශයන් එකතු නොවෙන්න ආරම්මණයන්ගේ අනුනිමිති නිමිති අනුනිමිති අරගෙන බාහිර ලෝකයට එකතු වෙන තැන අන සීලයෙන් මේ ඉන්ද්‍රියන්ගේ සම්බරභාවයට ඉදිරිපත් කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ සීල සංවරය සීලය. එතකොට ඒ සීලයෙන් සමාධි තත්වයක් ඇති කරගෙන සමාධියකින් විදර්ශනාව කියලා කිව්වේ නාම රූප අර විදිහට යථා භූත දකින තැන. හොඳයි. එතකොට මේ කෙලෙස් නිසා තමයි පින්නතුනි ආගන්තුකේ ක්‍රේෂන් ගැන කතා කළා. ආගන්තුකෝ මේ සිතට ඇතුල් වෙන ක්ලේශයන් නිසා තමයි සිත ත්‍රාස භවකට මේ තෘෂ්ණා ස්වභාවයන් නිසා සිත දැන් සංත්‍රාස භවකට තස භවකට පත් වෙනවා. ඔබ යම් දෙයක් බලාපොරොත්තු වෙනකොට ඒක නොලැබෙන නොලැබී කියන හැඟීම ඇති වෙන තරම් බයක් ඇති වෙනවද නැද්ද? රැකියාවකින් ලුම්පත් දානවා. මේක ලැබෙයි කියන අදහසක් දැන් තියාගෙන ඉන්නවා. යම් පණිවිඩයක් එනවා නෑ ඔබට ලැබෙන්නේ නැති බවක් අපිට එහෙම ඒ විදිහ නිකන් හිතන්න පුළුවන් උපමාවකට. ඒ වෙනකොට ඔබේ සිතට සංත්‍රාසයක් බය බීතියක් ඇති වෙනවද නැද්ද? මේ මේ ඇති වෙන්නේ හොඳ රැකියාවක් ලැබලා හොඳ ජීවිතයක් ගත කරන්න හොඳ විවාහයක් හොඳ ගෙදරක් දොරක් හදාගෙන හොඳ වාහනයක් ආයෙ මට එහෙම ඉන්න ඕනේ මේ ජීවිතේ. ඒකට බාධා වෙනකොට බැහැරින් බාධා ඇති වෙනකොට බයක් ඇති වෙනවා. ඒ යම් සත බවක්, තාපණයක්, කැවීමක්, දුකක්, ශෝකයක් ඇති වෙනවා. ලොකු ආයාසයක් කරගෙන තමයි මේවා දුරු කරන්නේ අපි. මේ සත්ව ගතියේ ඉන්න ඔබ ඔබ පිනුතුනි ලොකු ආයාසයක් ගන්නවා. ජීවිතේ ගෙනියන්න. නිරදුවක් ඇතනට ආයස උත්සාහයක් ගන්නවද නැද්ද? ආයසෙ කිවි උත්සාහය ඉගෙනීමට බලන්න කොච්චර රෑ මහා දිනි පරාගෙන නේ ඉගෙනීම. අතන බලන්න උඩුකුරුව පෙරලෙන්න පායසයක් ගත්තද නැද්ද මේ දරුවා? පොඩි කාලේ ගැන හිතලා බලන්න. ඔබේ පොඩි දුවා දරුවෝ මුණුබුරු මිනිවිලි ගැන හිතන්න. ඒ දරුවා ඒ ලෝකෙට එකතු වෙන්න කොච්චර ආයාසයක් උත්සාහයක් ගන්නවද? යන්දි පොඩියවත් නැහැ. අතපය ගහලා පෙරෙන්න උත්සාහ කරනවද නැද්ද? ඒක අපි මෙහෙන් සතුටු වෙනවා. මගේ දරුවා මගේ මුණුබුරා මිනිවිලි ආ දැන් පෙරලෙනවනේ. දැන් මුනිස් දානවනේ. දැන් බඩගාගෙන යනවනේ. දැන් අඩියක් දෙකක් වැටි වැටි නැගිටලා යනවනේ. අනුකරණයෙන් ලෝකෙට එකතු වුණාද නැද්ද? ආයාසයෙන් එකතු වුණා. ඒයි අධ්‍යාපනය ලැබෙන තත්ත්වයට ආවා. ආයාසයෙන් ගත යුතු නැද්ද? රැඳින් මරණ පොතපත පාඩම් කරන සහායක් ගත යුතු නැද්ද? මේ මේ ජීවිතය ගෙනියන්න. එයා ආයාසයෙන් මේ ජීවිතය අපි ගත කරන්නේ. මේ ආයාසය ගන්නේ අර තසභාවයෙන් ත්‍රාසභාවයෙන් පීඩණයෙන් මිදෙන්න උත්සාහයක් නැතුව අදිෂ්ඨානයක් නැතුව මේ ජීවිතේ ලෞකික ජීවිතේ ජය ගන්නත් බෑ ශක්තිමත් කරගන්න බෑ එහෙනම් පරලෝකීය ජීවිතය ගැන අද පෙන්වන බුදුරජාණන් වහන්සේ සතර ප්‍රධාන වීර්යය. බුදුරජාණන් වහන්සේ දැන් පෙන්වනවා අකුසල සීලය. මේ මෙතෙන්ලා ගැහුම් කන් දෙන්න, ය විමසන නුවණකින් සවන් දෙන්න, මගේ ධර්මානුශාසනාව ඒක විමසන නුවණකින් අහුම් කන් දෙන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වන අකුසල සීලයක් පෙන්වනවා. කියන්නේ අකුසල සීලය කියන්නේ අප බොහොම ඔබට සංකීර්ණ වේ වචන දෙක. අකුසල එක පැත්තක්, සීලය එක පැත්තක්. මොකක්ද මේ? දැන් අර උරුකුරු සායනය කරන දරුවා ළඟත් ධ්‍යානලාභියා ළඟ සීලයක් තියෙනවා. ඇත්තොත් සත්තු බලන්නේ නැහැ. ප්‍රකම් කරන්නේ නැහැ. වචනේ පව නැහැ. මිත්‍යා ජීවියක් නැහැ ධ්‍යානලාභියාගේ තුරු කරලා සම්මතයි. එතකොට සීලයක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ විතර පෙන්නනවා අකුසල සීලයක් කියලා. දුස්සීල කතාව නෙමෙයි මෙතන මේ පෙන්වන්නේ. දුස්සීල භාවය අපිට කතාවක් නැහැ. පංචශීලයේවත් නැති අයට මේ බණේ මේ මේ දේශනාවකින් තේරුමක් නැහැ. එමනම් දුස්සීල භාවය ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. ශීලය විදර්ශනා නුවණකට හේතු වෙන්නේ නැත්නම් ඒ සීලය අපේ මගේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඒ අකුසල සීලයක් ඇටියෙත. වචනේ මොකද්ද කුසලස්සෝප සම්පදා. සචිත්ත පරියෝධපන. බුද්ධාං ශාසනාවේ ඒකනේ පින්නතනේ. එතෙන්ටයි. එහෙනම් දුස්සීල ස්වභාවය අපි දත යුතු වෙනවා. දුස්සීල කියන්නේ දුසිරිත මේකයි. සුචිරිත මේකයි. ඒක මූලික අවබෝධය ඕනේ. ඊළඟට තව ඉදිරියට එන්න ඕනේ අපි අපේ සීලය නිවන පිණිසද අර සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසයේ දුරු කරන පිණිසද කියන දැනට අපි නෝනක් හදා ගන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ අකුසල සීලය ඊළඟට ඒ දුස්සීල භාවය භව ගැන ඒ දුස්සීල ස්වභාවයක් සිතින් උපාදාන කර ගන්න ඕන. කයින් පව් කිරීම, වචනෙන් පව් කිරීම, ලාමීකාදල. ඒ වගේම තොර වෙනවා. ඒ වගේ ආදීනව දැනගෙන ඒවායින් මිදෙනවා. එතකොට සීලයක් තියෙනවා නමුත් තවම අකුසල. ඒ කයෙන් වෙන්වීම, පාපයෙන් වෙන්වීම, වචනයෙන් වෙන්වීම, ආජීවයෙන් වෙන්වීම යොදාගත්තේ නැහැ යථාභූතම් පජානාති තැනට. ඒ දක්වා මේකත් නැවත පෙන්වන්නේ මේ අවස්ථාවත් අකුසල සීලයෙන්ද. ඒ කියන්නේ අකුසල සීලය අකුසල සීලය ඉතුරු නැතුව නිරුද්ධ වන ස්වභාවයක් බව. සීලයෙන් අකුසල සීලයෙන් අපිට පුළුවන් වෙන්න ඕන කුසලශීලී බවට පත් කරගෙන අර විදිහට ලාමක පව් කයේ පව කයින් කෙරෙන වචනයෙන් කල්පනාවේ මිත්‍යාවෙන් ආජීවයෙන් දුර වෙලා ඕනෑ කරනවා පින්නතුනි සමත විදර්ශනා චිත්ත භාවනාවෙන් අකුසල සීලේනුත් නිදිලා කුසල සීලයට එන්නේ කොයි තත්ත්වයකටවත් වෙන්න ඕනේ විදර්ශනාවට කුසල සීලය. අන්න එතකොට එයා කයින් පව්කම් කරන්නේ නැහැ, ලාමක වචනේ නැහැ, ලාමක කල්පනා නැහැ, ලාමක ආජීවයක් නැහැ. හොඳයි. එතකින් නොනැවති වෙන බරතමායි වචනේ ඉදිරිපත් කළා. එතකින් අද ලෝකයා එතන ඉන්නේ. අපි පව්කම් කරන්නේ අපි කය වචන ඉක්මව ගත්තා. අපි ඉතින් අපේ පාඩුවේ අපි ඉන්නවා. එහෙමයි අද ලෝකෙ හම්බ වෙනවද නැද්ද? විදර්ශනාවට එන්නේ නැහැ. සිල් ගන්නත් යනවා. දනුත් දෙනවා. සුචරිතවත් ජීවිතයක් ගත කරනවා. ඔය සිගාලෝ වාදයේ සූත්‍ර වලින් පෙන්වන විදිහට ඒ සමාජාන යෝගී ජීවිතයක් ගත කරනවා. හොඳයි. සමාජ සත්‍තාවට හොඳයි. නම් බුදුරජාණන් වහන්සේ පරම නිෂ්ඨාවක් පෙන්වුවා මෙතන. මොකද්ද? උත්තම පද ප්‍රාප්තිය කියලා පෙන්වුවා. උත්තමත්වයටපත් වූ, උතුම් සීලයටපත් වූ, පිරිසිදු සීලයටපත් වූ වාදයෙන් නොසැලෙන එවටනේ අර්ථ කරන්න එපා. වාදයෙන් නොසැලෙන අටලෝ දහමින් කම්පා නොවන පුද්ගලයාගේ බිහිවීම දක්වා. හොඳයි. රාග දේශ මොහ සහිතව පහළ වෙන සිත දකින්න උත්සාහ කරන්න අපේ පින්නතු. දැන් සමත භාවනාවකින් යම් සමාධි මට්ටමක් හදාගෙන ඔන්න එතෙන් තෙන්න දැන් අපි වෙලාව වැඩිට කෙටියෙන් මේ කොටස අපි ඉදිරිපත් කරන්න දෙන්නේ. එතකොට අකුසල ක්‍රියා ඇතිවන්නේ කෙසේද? අපි එතනක් තෝරා ගන්න දෙන මේ ලොකු උපකාර ධර්ම ටිකක් පෙන්නනවා. ආශ්වාසයේ ශක්තිය. මේ සිටි සිටිවිලි කුසල හෝ වේවා අකුසල හෝ වේවා කාය කර්මේ වචී කර්මේ මනෝ කර්මේ කුසල හෝ අකුසලට යෙදෙන්නේ ශක්තියක් වින්නතුයි. මේ ශක්තිය ගොඩ නැගෙන්නේ අර මව් ගැබේ ඉන්නකොට මවගේ ආහාරය ඒ කිනි වෙලාස්සෙන් ලැබිච්ච තැන මවගේ උණුසුමේ වැළඳුණා මෙලොව එළිය දුක තැන අද අපි උත්සාහ කරන්නේ එන මේ ටික පෙන්වන්න. එහෙමනම් එකක සිටින් අරමුණු සිවුම් චේතනා සිටිවිලි දැකලා ඒ එකතු වෙන චේතනාවද චේතනා මාත්‍රයේද සිටිවිල්ලක් හැටියට දැකලා ඒ සිටිවිල්ලද හේතුඵලයක් හැටියට දකින එකයි විදර්ශනාව කියලා කියන්නේ. විදර්ශනා ඥානය කියලා කියන්නේ. ආන් එතකොට අර ඒකම් මම මම වෙමි ඒසෝ හමස්මි ඒ මගේ ඒසෝ මේ අත්ත මේ මගේ ආත්මය කියලා දකින අනුෂ ගතිය ditthi අනුසය සහිත විචිකිච්ඡා අනුසය අකුසල සීලයේ මුල්ව තමයි හටගන්නේ. ඒක බැහැර වෙනවා කුසල සීලයෙන්. කුසල සීලය මම නොවෙමි. මම වෙමි කියන එක මම නොවෙමි. මේ මේ සිතුවිල්ල මගේ එකක් නෙමෙයි. රාග දේශ මොහොම ඝන බහුලභාවයේ මට්ටම ගැන නෙමෙයි මේ කතා කරන්නේ. භාවනා යෝගියාට හම් වෙන සිවුම් වූ සිතුවිල්ල, සිතුවිලි මාත්‍රාවෙන් පවා ඔබේ සිත මුදවා ගන්න අවස්ථාව ගැන මේ පෙන්වන්නේ විදර්ශනාවේ. එහෙනම් දැන් විදර්ශනා වාක්‍යයක් මම මෙතෙන්ට විසිරිපත් කරනවා. ඒතර මනස්කාරය තත්ත්වයක් තමයි ධර්ම මනෝ ධර්ම මනසට පස් වෙන තැන තමයි උඩ භාවනාවේදී හම් වෙන්නේ. මෙලෝදීම ඔබට මේ නිවන් සුවය අත්පත් කරගන්න පුළුවන් කියන යෝජනාව සහ ඔබ ධෛර්යමත් කිරීම අද මගේ දේශනාවෙන් ඔබට මඟ පෙන්නමින් පූර්වාදර්ශයක් වෙමින් අද අපේ දේශනාව මෙතකින් අවසන් කරනවා සෝවාන් මාර්ග ඥානය උපදවාගෙන මෙලෝ මේ ජීවිතයේ තුලම එහි ඵලසුවයද විඳින උත්තම ප්‍රාප්තියටපත් වූ පින්වතා සිහි වේවා කියනම් ශාසනාවෙන් මගේ දේශනාව අවසන් කරනවා අපි කිඳෙමෝ ආකාශත්තහච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ලෝක සාසනං চিරං රක්ඛන්තු ධම්ම දේශනං চিරං රක්ඛන්තු මම් පරන්ති ප්‍රභාස්වර සිතේ ස්වභාවය පිළිබඳව ධර්මානුකූලව පෙන්වා දුන් දේශකයන් වහන්සේට ආශිර්වාද කරමු. මෙවන් උතුම් ශාසනික සේවාවන් තවදුරටත් කරගෙන යාමට හැකි ශක්තිය දෙහ ලැබේවා. තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබ සියලු දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනය ලැබේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ නොච්චියාගම ලිලවැව ශ්‍රී විමල විසුද්ධාරාම අධිපති ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද දහම්සර සවිකතිකාචාර්ය පූජ්‍යපාද ඉලන්දගස් රැවි සීල සුද්ධි ස්වාමීන් වහන්සේ. මෙවන් ධර්ම දේශනාවක දායකත්වයේ ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 011269 7140 දුරකථනයෙන් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.